ඊට පස්සේ අපි ප්‍රශ්නයක් කවුද මේ දිල් කියලා ඔව් ලොකුලා තියෙන ප්‍රශ්නයක් අහන්න ඕනද මයික් එක ඔන් කරලා තියෙන්නේ ඔව් අපේ හාමුදුරනේ ඇහෙනවද ඔව් ඇහෙනවා අපේ හාමුදුරනේ ඔය අපි මම මේ අහන්නේ අපි ආමිස හෝ සාමිස හෝ නිර්ආමිස හෝ මොනාහරි ඔය සැපයක් හොයනවා කියන එක ආයි නැවත මේ ධිට්ඨියට ආහාරයක් නේද වෙන්නේ සක්කාය මොකක් මොකක් හොයනවා කියන එක දැන් ආමි සැපයක් හෝ ආමිස සැපයක් හෝ වාසිකව හෝ කායිකව අපි යමක් හිතනවා නම් කරනවා නම් ඒ සියල්ලම සිය පවත්වාගෙන යන ආහාරමේ දේ සියලුම දේවල් වලින් සිද්ධ වෙන්නේ අපි හන්නේ. ඔව් දිට්ඨිය පැවැත්වීම සඳහා ආහාරයක් වෙන්නත් පුළුවන්. දිට්ඨිය මිදීම සඳහා උපාය මාර්ගයක් කරගන්නත් පුළුවන්. ඒකේ කොයි පැත්තටද තව මෙහෙ කියන එක ඉතින් තමන්ගේ දැක්ම, තමන්ගේ සිහිය, ප්‍රඥාවත් එක්ක තමයි තීරණය වෙන්නේ. එතකොට අපේ හාමුදුරුවෝ තමන්ගේ කියලා ඉන්න එක ආයි ඊට පස්සේ එතනදී ඒ ඒක තමන්ගේ කියලා තමන්ගේ කියලා ගන්නෙම සක්කාය දිට්ඨිය තමයි. ඉතින් මෙතන තමන් කියලා කෙනෙක් නැති බව දැනගන්නනේ අපි මේ නාම රූප ධර්මයන් බෙදා බලන්න උත්සාහ කරන්නේ. එතකොට මෙතන තමන් කියලා කෙනෙක් නැහැ කියන එක දැනෙන්නේ. ඔව් එතකොට අපි හැමෝටම ඇත්තටම එහෙම එකක් දැන් ලදරු කාලේ ඉඳලා එහෙම අපි අපිට මේ ලෝකයා විසින් අපි ගන්න ආහාර මත නේද ඒක දිනු වෙලා තියෙන්නේ නැත්නම් කවුරුත් ඒ කියන්නේ ඕන කමින් ඒක වර්ධනය කරලා නෑ නේද අපේ හාමුදුරුවෝ ඕන කමින් වර්ධනය කරන්නේ තේ කෙනෙක් ඉන්න එපායි ඒක තමයි අපේ හඳුරිතේ. ඒතර කෙනෙක් නැතුව ඒ නැති දේ නැති කරන්නේ කොහොමද කියලා මට මේ තියෙන්නේ. ඒ කෙනෙක් නැතුව ඇති වෙන නැති දේ නැති කරන්න නම් ඉතින් ඒ හේතු ප්‍රත්‍ය හඳුනාගෙන ඒවා වෙනස් කරන්න ඕනේ. එතකොට මේක ක්‍රියාත්මක වෙන යාන්ත්‍රණයක් තියනවා වගේම ඒක වෙනස් කළ හැකි උපාය මාර්ගක් තියනවා එතන. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආහාරය නිසා ලෝකේ පවතිනවා එතකොට ඒකේ ඒක නැති කරන්නත් ඒ ආහාරයම තමයි උදව් කරගන්නේ. අවිද්‍යාව නිසා ලෝකේ පවතිනවා. හැබැයි අවිද්‍යාව ප්‍රහාණය කරන්නත් ඒ අවිද්‍යාවම තමයි ඊට පස්සේ උදව් කරගන්නේ. එතකොට මේ එතකොට දිට්ඨියේ තුල අවිද්‍යාව කියන ඒ ධර්මතාවය මොක මොන ගණයකටද වැටෙන්නේ? දිට්ඨිය. ඔව්. ඒ කියන්නේ අවිද්‍යාව කියන සංකල්පය සත්‍ය පුද්ගලයෙක් අවිද්‍යාව කියන්නේ සංකල්පයක් කියලා ගත්තොත් ඉතින් මේ මොකක්වත් කරන්න බෑ. අවිද්‍යාව කියන්නේ එක්තරා ගුණයක්, එක්තරා චෛතසික ධර්මයක්. ඒ ආකාරයෙන් තේරුම් ගත්තොත් අපිට පුළුවන් ඒක හඳුනගන්න. ඒක සංකල්පයක් කියලා ගත්ත. සංකල්ප කියන්නේ අපේ මනසේ පහළ වෙන මනෝභාවයක්. ඒ අවිද්‍යාව ගුණයක් වෙන්නේ අපේ හාමුදුරනේ ආයර දිට්ඨියට නේද? සක්කාය දිට්ඨියට නේද ඒක ගුණයක් වෙන්නේ. <laughs> එතකොට සක්කාය දිට්ඨිය නැති අයට අවිද්‍යාව නැද්ද? ඒක තමයි මම මේ අහන්නේ අපේ හාමුදුරුවෝ. සක්කාය දිට්ඨිය දුරු කරපෝ සෝවාන් පුද්ගලයාට අවිද්‍යාව තියනවා අරහත්ත්වයටපත් වෙනකන්. එතකොට එයාට සත්ව පුද්ගල ස්වභාවය පිළිබඳ තියෙන අවිද්‍යාව තමයි එතන දුරු වෙලා තියෙන්නේ. ඒ නිසා සක්කාය දිට්ඨිය තුරු වෙනවා. හැබැයි ඉතුරු ක්ලේශයන් තියෙන්නේ කාමරාගය, පටිඝය, රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා තාම ඉතුරු වෙලා තියෙන්නේ අවිජ්ජාව තියෙන නිසා. එතකොට ඒක ਸਰව සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙන්නේ අරහත් මාර්ග ඥානෙ. අර විශාකා මහා උපසිකාවිච ඒ කියන්නේ සාකාවට විතරක් නෙමෙයි තිසෝවන් වෙච්ච ඕනම කෙනෙකුට ඒ විද්‍යාව ශේෂ වශයෙන් තියෙනවා. ඉතින් ශේෂ වශයෙන් තියෙනවා කියන්නේ ඒක අනිවාර්යෙන් මතුවෙන්න ඕන කියන එක නෙමෙයි දැන් අවිද්‍යාව කාය දිට්ඨියවත් නැති කරලා කෙනෙකුට නැති කරලා නැති කෙනෙකුට ඒ කියන්නේ ප්‍රත්‍යඥයෙකුට වුණත් ඕන නම් ඒ අවිද්‍යාව මතු නොවි ප්‍රඥාව අවදි කරගෙන පවතින්න පුළුවන්. සෝවාන් ඵලයටපත් වුණාට පස්සෙත් අවිද්‍යාව මතු කරගන්න නැතුව ප්‍රඥාව මතු කරගෙන පවතින්න පුළුවන්. හැබැයි මූලය තියෙන තාක්කල් ඒකට අදාළ හේතු ප්‍රත්‍ය මතු වුණොත් ඒක අවදි වීමේ සම්භාවිතාවක් තියෙනවා. ඔව් අපේ හැමදෙයකට ඇත්තටම එතකට කලබලයක් නොවි කිසිම කෙනෙක් අපේ හැමදෙරුනේ මේ අපිට ජීවිතේ වෙන්න තියෙන ඔය අටලෝ දාමට මොකකට හරි අපි ඒ දෙයට හදාගන්නේ මන. ඒකට මූණ දෙන්න අපි මේකක් ඒ කියන්නේ ගතියක් හදාගත්තොත් ඇත්තටම ওই සක්කාය දිට්ඨිය දුරු කරන්න ඕනේද නැද්ද කියන එකත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේද අපේ හැමෝම. සක්කාය දිට්ඨිය දුරු කරන්න ඕනද නැද්ද කියන එකේ ප්‍රශ්නයක් නැති වුණාට ඔබතුමිය කියන ඔය ප්‍රතිඵලය ලබන තැනට එනකොට සක්කාය දිට්ඨිය දුරු වෙන්න ඕන. දුරු වෙන ඒකනේ ඉතින් తాදී ගුණය කියලා කියන්නේ අෂ්ටලෝක ධර්මයෙන් කප්පාන ඕන බව. ඒ తాදී ගුණය සම්පූර්ණ වෙන්නේ අරහත් මාර්ග ඥානෙ. එතකන් ඉතින් සක්කාය දිට්ඨිය තියෙන තාක් කල් අෂ්ටලෝක ධර්මයේ පිළිබඳ කම්පා වෙනවා. ඒක තර්කයක් හැටියට මතු කළාට වැඩක් නැහැ. ඉතින් ওই විදිහේ තර්ක මතු වෙන්නම සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා හරියට වටහාගෙන නැති නිසා. ඔව්. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය තියෙද්දිත් මේක කරන්න පුළුවන් නේද කියනකොට ඒ සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා හරියට තේරුම් අරගෙන නැහැ. එහෙයි අපේ හාමුදුරනේ එහෙයි. එතකොට අපිට නෑ මම මේ කියන්නේ අපේ හාමුදුරනේ අපි මේ වචනයෙන් හරි මනෝභාවිකව හරි කායිකව හරි මේ ක්‍රියාත්මක වෙන දේ පෝෂණයක්නේ හොයන්නේ නේද? පැවැත්මකට මොකක් හරි. ඒ ඉතින් එහෙනම් පැවැත්මකට හොයන්නත් පුළුවන් නැවැත්ම සඳහා හොයන්නත් පුළුවන්. ඒක තමයි මේ කියන්නේ පැවැත්මට හොයන්නේ නැතුව ඒක නැවැත්මට හරවගන්නේ කොහොමද කියලා. ඒකට තමයි සති සම්පජානය කියන්නේ. නැත්නම් සමස්ත ලෝකයාම ඒවා පැවැත්මට තමයි උදව් කරගන්නේ. දැන් අද ධර්මය භාවනාව මේ ඔක්කොම පැවැත්ම සඳහා යොදාගෙන තියෙනවා එහෙයි අපේ හා ඒකට ඉතින් අපිට දොස් කියන්න බෑ ඉතින් ඒක එක එක කෙනා ගන්න විදිය හිතනවා ඉතින් ඒකම අපිට නැවැත්ම සඳහා යොදා ගන්න. දැන් මේ පංචේන්ද්‍රයන්ම තමයි පැවැත්මට උදා වෙන්නේ. පංචේන්ද්‍රයන්ම තමයි නැවැත්මට අපිට යොදා ගන්න සිද්ධ වෙන්නේ. ආයි මේ පහෙන් අර මොනවෙන්ද අපි අරමුණු හරියට හඳුනගන්නේ. ඔව් ඉතින් ඔව් අපේ හැම පවතින දෙයක් ඇත්තටම නැති එක අපිට අවබෝධ කරගන්නනේ මේ ඔක්කොම කරන්නේ නේද අපිට ඒ සඳහා තමයි මේ අභිධර්මය ඉගෙන ගන්න මේ සියල්ල කරන්නේ එහේ එහේ අපේ හැමදෙන්න ගොඩක්